අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සෙනසුරාදාත් ධර්ම දේශනාවකටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපි සෝ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණියෝ ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ නිබ්බාණං නිබ්බානතෝ අ비ජානාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ උද්ෘතියත් උපුටා ගැනීමත් කරන ලද්දේ අපි මේ වකවානුවේදී මූලික මාතෘකාවෙන් තියාගත්ත මූලපරියාය සූත්‍රේ නැත්නම් සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රේ ඒකේ මේ වෙනකොට පර්ව හතරෙන් තුනක් නිම කරන විනිශ්චය කරන නිගමන පාඩයක් වගේ තමයි මේකේ තියෙන්නේ. ඒකෙදිත් කියනවා යෝපිසෝ බිකු කීනාසෝ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද්දා වූ මහණෙනී ආශ්‍රවයන් සියල්ලම දුරු කළා වූ උසිතවා කතකරණියෝ Brahmacharya වැස නිම කරලා කලියුත් කළා වූ කියන්නේ වැඩ නිම කළා වූ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ ඉචේතුන බර බිම තබ්බවා වූ අනුපූර්වයෙන් ඒ සත්‍ර්ථයට පැමිණා වූ නැත්තම් පරමාර්ථයට පැමිණා වූ පරික්ඛීන භව සංයෝජනෝ භවයට බැඳෙට තියෙන සියලුම භව බන්ධන ක්ෂය කළා වූ සංයෝජන වලින් බිඳුනා වූ සබ්බදඤ්ඤා විමුක්තෝ දේවල් ඇති හැටියට දැක්ගෙන යථා භූත ක්‍රමයට දැක්ගෙන ඒ නුණා වූ ඒ උතුමන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ ගැන මේ විස්තර කරන්නේ. නිබ්බාන නිබ්බානතෝ අபிජානාති. අපි මේ Brahmacharya වාසනාය අවසාන නිෂ්ඨා වශයෙන් බලාපොරොත්තු වෙන ඒ නිවන නිවන වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන්නේ. ඉතින් ඒක මේ ජීවිතේදිම කරගන්න පුළුවන් දෙයක්. එහෙම කරගන්න ඇත්තෝ තමයි මෙවැනි ශාසනයක මුදුන් මල් කඩ වගේ සලකන්නේ. එහෙම ඇත්තෙක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙම කෙනා මේ මහ පොළව නැත්නම් මේ පාඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ කියන කොටස් යම්මාකාරයකට ඇති සැටියෙන් දැනගන්නවද දැනගෙන එයින් මිදෙනවද ඒ වාගේම නිවන ඇති සැටියෙන් දැනගෙන නිවනෙන් මිදෙනවා විමුක්තියෙන් විමුක්ත වෙනවා ඉතින් අන්න එතන ඒ ලයිස්තු එතෙන්ට එනකන් හැමදේම වගේ බෞද්ධයා තුළ සාමාන්‍යයෙන් මිදෙන්න ඕන එකෙන් අයින් වෙන්න ඕන කියන හැඟීම අකමැත්තෙන් නමුත් ඇති කරගන්න. මේ පටවි ධාතුවෙන් මිදෙන්න ඕනේ වායෝ, තේජෝ, ආපෝ. ඊට පස්සේ ආකාසානං ඡායතන විඥානං ඡායතන එහෙම නැත්නම් යතරමයි තියෙන ප්‍රජාපති, දේව බ්‍රහ්ම ප්‍රජා ආදි වශයෙන් ඒ ඒ භවතලවල වලින් මිදෙන්න ඕනේ කියන කතාව භාවනාවට එනකොට සාමාන්‍ය තේරුම් ගන්න තියෙන්නේ භාවනාවට එනකන් පිංකම් කරන්නේ දිවි ලෝකයට. භාවනාවට එනවයි කියලා කියන්නේ එහෙම පිංකම් කරලා යා යුතු දිවි ලෝකෙනුත් මිදෙන්න ඕනේ. ඒවට ගිහිල්ලා හරි නැතුව හරි. ඒ තප විඳලා අවසානයේ නිවන් දකින්න ඕනේ කියන ඒ අතරමැද තියෙන භවතල සියල්ලම තේරුම් අරගෙන ඊට පස්සේ මේ ditta sutamuta විඤ්ඤාත කියන අහන දේවල් දකින්න දේවල්, අහන දේවල්, ගන්ධ රස පහත වශයෙන් විඳින දේවල්, හිතට එන දේවල් වලින් මිදෙන්න ඕන. සබ්බං ලෝකයේ ඇති සියල්ලෙම මිදෙන්න ඕන. ඒකත්තං ඒකාත්ත්වෙ මිදෙන්න ඕන. නානත්තං ආදි වශයෙන් ඒ සංකල්ප සියල්ලම අරගෙන මිදෙන්නේ නිවන ලබා ගන්නයි. නමුත් නිවනෙන් මිදෙන්න ඕනයි කියලා කියනකොට ඒක හරි අමාරුයි. ආගමානුකූල විග්‍රහයක් දෙන්න. එහෙම නැත්නම් ව්‍යාකරණානුකූල විග්‍රහයක් දෙන්න. ඒ කියන්නේ මේ සියල්ලම අතහරින නිවන අල්ලගන්න නම් එයින් මිදෙන්න ඕනේ කියන කතාව. නිවන විමුක්තියෙන් විමුක්ත වෙන්න ඕනේ. විමුක්ත විමුක්තිය කියලා මේකට කියනවා. අන්න ඔය අදහස තේරුම් ගන්න බැරි ගතියක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා ඉතිහාසයේම නැත්තම් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ. අන්නේ කාලේ වෙනකොට මේ නිවන ලැබීම සඳහා සියල්ලත හැරෙන්න ගමන. හැබැයි නිවන අල්ලාගත යුතු දෙයක් එතකොට අනික් ආගම් වලත් තියෙනවා විමුක්ති අනිත් ජනතා විමුක්ති ප්‍රේරණයට වෙන විමුක්තියක් තියෙනවා මේ එතනින් ගියාම Hindu ආගමේ විමුක්තියක් තියෙනවා එහෙම නැත්නම් දේවාගම් වලත් විමුක්තියක් තියෙනවා ඒ සියලු විමුක්ති ඉන්න අතර මේ නිවනින් නිවන වෙන්කරීමක් නැහැ කියලා සමහරක් කියනවා සමහරක් කියනවා තියෙනවා කියලා අනික් සීලුම දෙනා ඒ විමුක්තිය ලබා ගැනීම සඳහා සියල්ල කැප කරනවා සැප කරලා එතෙන් යන්න පුළුවන්. හැබැයි මේ ආත්මෙදි බෑ. දැන් බුදුජානක වහන්සේ ඉදිරිපත් කරපු මේ අදහස ලංකාවේ බුද්ධ ශාසනය හොඳට බබලන කාලේ ඒ විමුක්තියත් ලබා ගන්න මේ පටවි ධාතු වගේ තේරුම් ගන්න අතහැරීම පිණිසයි තේජෝ ධාතු වගේ තේරුම් ගන්න අතහැරීම පිණිසයි වායෝ පටවි දේව බ්‍රහ්මාදී සියලුම දේ තේරුම් ගන්න අතහැරීම පිණිසයි තේරුම් ගත කියන්නේ අතහැරීම තමයි. ඉතින් ඒ නිසා මෙවැනි සූත්‍ර වලට අටුව ආදර්ශ කතා ලියුමේ පමා වෙලා තියෙනවා. මොකද නිවනත් අතහරින්න කියලා තමයි හරියට පටවි ධාතු වගේ සලකන්නේ කියලා තියෙන්නේ. ඉතින් අන්න ඒකට මේ අටුවා යුගයේ එනකොට පැහැදිලිවම අන්න එක පටලවාගෙන තියෙනවා. ඒ පටලවා ගැනීමේ ප්‍රශ්නය නිසන් වලටත් ආවා. නිසන්ට ආවට පස්සේ තිලෝක ස්වාමීන් වහන්සේ එවකටත් ඒක තේරුම් අරගෙන හිටිය හැබැයි ඒක විචක්ෂණව වික්තව ප්‍රතිබලව කෙලිම කිව්වෙත් නැහැ. වේදිකාවට නම් ඇවිත් නැහැ. නමුත් මුළු සංඝයාම කාලා හිටියයි වෙනකොට. නිසන්වන් හිටු ඔක්කොම කාලා හිටියා. මේ සීළු දෙක අප කරලා නිවන් ලබා ගත්තොත් ඒක බඩතුලේ රංගවගෙන තියාගන්න ඕනේ, ගන්න ඕනේ කියලා. ඉතින් ඒක ඉතාමත්ම ඔද්දල් තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම ගියේ පාර මතක් කළා වගේ මේ නිසන්වන් සම්බන්ධ වෙලා පවත්වපු අභිධර්ම දේශනා ටිකකට පස්සේ. ඔක්කොමලා මේ නිවන වර්ණකමින් නිවන අගය කරමින් ඉහළ තියාගත්තා. ඒට යන්න බෑ. ගියොත් නම් හරි ෂෝක්. හැබැයි ගියොත් ඒක අල්ල බදා ගන්න ඕන කියන අදහස ආවට පස්සේ ඒ අභිධර්ම දේශනාවලටත් යම් ප්‍රමාණයෙන් පක්ෂග්‍රාහී වෙච්ච මුල්ලච්ච ලොකු ස්වාමීන් වහන්සේට ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් නම් මේක ගලවන්න බෑ. සංඝයා මේ ඒක මේ දෙයක් කරගෙන. ඒක වස්තුවක් කරගෙන. ඒක අපේ දෙයක් කරගෙන. ඊට පස්සේ තමයි නිවන නිවීම දේශනාව මාලාවට ආරාධනාව ඇවිල්ලා තියෙන්නේ. මං ආවේ 88 මම අගෝස්තු මාසේ 23 වෙනිදා ඒ වෙනකොට දේශනා දෙකක් විතර තියලා. ඒ දේශනාවලිය තමයි අපි ගිහි කාලේ ඉඳගෙන ඇව්වේ. ඉතින් අහනකොට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා තේරෙන්නෙත් නැහැ. නිවනට යන්න ඕනේ. ඉතින් මේ නිවන පිළිබඳ දේශනා මාලාවල් ඕනේ නැහැ. අපිට ඕන කරන්නේ නිවනට යන්න විතරයි. කියලා ඉතින් කටුකුරුන්දි ස්වාමීන් වහන්සේට හරි අපහසුකටපත් වුණා මේ වගේ දෙයක් කතා කරන්න ගිහිල්ලා ඒ වගේ අමාරුවටපත් වෙලා ඉන අනික් කට්ටිය ඒකට අමාරුවටපත් වෙනවා මේ දේශනාවලිය නිසා. ඒ ස්වාමීන් වහන්සේ උනන්දු කරවලා ලොකු ස්වාමීන් වහන්සේ මූලාසනය අරගෙන කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ධර්මාසනේ බිමින් අරගෙන තමයි දේශනාවලිය පටන් ගත්තේ. ඉතින් ඒකෙදී ඒ නිවනේ නිවීම කියලා දාලා තිනවා මේ නිවන කියලා කියන්නේ නිවීම කියන එක නෙවෙයි ඊට වැඩි මොකද්දෝ තියෙනවයි කියලා කියලා තියෙනවා. නිවන කියන්නේ දැල්වෙන ගින්නක් නිවෙන එක. ඊට පස්සේ කියායේ ආලගිය මුලගිය ආතන ගියතන හොයන්න දෙයක් නැහැ නිවන පත් වෙන තාක්කල් තියෙනවා. තනක් ඒකට සුවිශේෂී ලක්ෂණ තියෙනවා නිවුණාට පස්සේ හොයන්න බෑ. අන්න මේ නිවන කියන්නේ මේකයි කියලා කියන එක හුඟ දෙනකොට නිවන පිළිබඳ අව탁සේරුවක් වෙන්න පටන් ගත්තා. නමුත් මේ සබ්බාසව සූත්‍රයේ පටන් ගන්නකොට පටවි ධාතුව පිළිබඳව එහෙම කියනවා. අම්මගේ අප්පගේ භූතලේ රට රාජ්‍ය මගේ දේව දේත සීමා අරගල මේවා මානවයාගේ ඉතිහාසවල ගොඩක් බලපාව ප්‍රශ්න. අන්න ඒකෙදි මේ පටවි ධාතුව හරි හැටියට දන්නවනම් ඕකට ඔච්චර රණ්ඩු සරුවල් කරන දෙයක් නැහැ. මේක මගේ මේක තොගේ කියන දෙයක් නැහැ. රටවල් ගහන දෙයක් නැහැ. ආන්න ඒක තේරුම් ගත්තොත් සදාචාරාත්මකව ඒකේ තියෙන ලොකු සාන්තියක් මානවයාට. නමුත් ඒක දෙන්න බෑ. ඒ ඉඩම ඒක තමයි මගේ බූදලේ. ඊඩමෙන් තමයි හඳුනාගන්නේ. රටේ රජුර හඳුනන්නේ රටේ නමින් තමයි. ඉතින් ඒ වගේ දෙයක් අතහැරීමෙන් ලැබෙන සුඛය මේ ඉන පිරිස සාමාන්‍ය ප්‍රමාණයට දාන්න. ඒගල්ල තමන්ගේ ඒ නිශ්චල චංචල දීපල අතහැරලා තියෙන්නේ. හරක බාන රත්තරන් මිනිමුණු අතහැරලා තියෙන්නේ. ඉතින් මෙහි ඉන්න දේ සැපයක් කියලා තේරුම් ගන්න කෙනා ඔය පටවි ධාතුවේ ඒ මූල ධර්මානුකූල මින් වෙච්ච කෙනෙක්. බෙන් වෙන්න අඩු ගන්න උත්සාහ කරන කෙනෙක්. නමුත් ඊට පස්සේ මේ දේවනිකාය නැතාරිනවා බ්‍රහ්මනිකාය නැතාරිනවා ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ යාගණ්ඩවත් බැරුව තියේදී කොහොමද මේක අතහරින්නේ කියලා ලැබුවත් මේක අතහරින්නයි වෙන්නේ කියන එක දුන්නොත් ඇයි එන ලබා ගන්න කියලා ප්‍රශ්න එනවා. මේක තියෙන්නේ මේක විනිවිද දැකලා අතහරින්නයි කියලා කිව්වොත් ටික නොබලා විනිවිද දකින්න නැතුව හිටියාම ප්‍රශ්නයක් නැහැ කියලා අඥාන උපේක්ෂාවෙන් උත්තර දෙනවා කට්ටච්චෝලිකමට. නමුත් ඒ විදියට ප්‍රශ්නේ දා බාරධාරකම දන්නෙත් නැතුව පිනිවිද දකින්නෙත් නැතුව අතහින් අතහැරිල්ලයි. ඒක දැකලා මේක හරහා ගිහිල්ලා අතහැරිල්ල අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක වඳ ගෑණියක් විලිරුදාව ගැන දන්න ප්‍රදේශයක් සහ වදපු ගෑණියක් විලිරුදාව ගැන දන්න දේ වගේ. ඒක නිසාම කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමහ නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කිය. මේ මේක හරහා ගිය කෙනා විතරයි මේක අවබෝධ කිරීමට උත්සාහ කරන කෙනාගේ ප්‍රයත්නේ තේරුම් ගන්න. අනික් කට්ටිය කියනවා පිස්සු තියෙන දෙයක් කාලා ඉන්නතු මේ බොරුවට භාවනා කරනවා. ඔය පටවි ධාතුව ගැන ඉගෙනගෙන නැති වැඩක් තියෙනවාද ඒක අතහරින්න වෙනවනම්. අපිට ඕන කරලා තියෙන්නේ පටවි ධාතුව තව අල්ලගණ්ඩයි. කෙහුවෙකේ මොකටද කියලා මේ වගේ දේශනා පැත්තකට දාන. ඉතින් ඒ නිසා එවැනි දේශන එවැනි දේශනා තේරුම් ගන්නට දවස පුරාම යෙදී සැදී පැහැදී කටයුතු කරන කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ ඒ දේවල් තේරුම් ගැනීම හරහම ඒකෙන් අතහැරෙන්න ඕනේ කියන දේ ඉස්සරහට ගිය කෙනාට විතරයි. විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම. මේ භාවනා කරන කෙනාගේ දුක තේරෙන්නේ ඒ භාවනාවේ මේ මට්ටම ඉක්මවපු කෙනාට විතරයි. අනික් කටියට පේන්නේ නිකම් මේ කරන්න දෙයක් නැතිකමට මේ ලෝක ෆැෂන් එකට භාවනා කරනවා කියලා. ඒකට උදාහරණයක් දෙන්නේ නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනා. වඳ ගෑණියෙකුට මේ ප්‍රසවිත වේදනා කවදාකවත් අවබෝධ කරගන්න බෑ. ඒක දුකක් තමයි. නමුත් වඳ ගෑණිට ප්‍රසව වේදනාවක් නැහැ. මාතෘත්වයක් නැහැ. ඉතින් ඒ නිසා ඔච්චර කරදර වෙනවා නම් මොකටද ප්‍රසව වේදනා? ඔක දැනගත්තත් ඇති වැඩක් නැහැ කියලා. දැන් ඉතින් පෞල් පාලන උප්පත්තිපාන ක්‍රම පාවිච්චි කරනවා. ගොඩින්ම අයින් වෙලා යනවා අපිට ලිංගිකත්වයේ හොනේ හැබැයි දරුවෝ එපා. ඒක ලබලා ලැබෙන මාතෘත්වයේ අලි කරදරයි. ඊට මෙටි වැඩි හොඳ ඒක නැතුව ඉන්නවා කියන අදහස් පවාද බොහොම ප්‍රසිද්ධිය ප්‍රසාර කතා කරනවා. අන්නේ ඒක එකක් තමයි නිබ්බාණය ලබලා නිබ්බාණය අතහරින්න වෙනවා. නිවීමක් ලැබලා ආයේ ලැබිච්ච නිවීම අල්ල බදා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මේ ওই නිවනේ නිවීම දේශනාවලියේ ප්‍රධානම තේමා වුණේ ওই තාම මහන්සියෙන් අපි ලබා ගන්න හදන සියලුම දේවල් පාට වියාපෝ තේජෝ ආදී 24 ක්‍රමයට දේශනා කරපු දේවල් අවසානයේ නිවනත් විමුක්තියත් ලැබුණාට පස්සේ ඒ විමුක්තියෙන් විමුක්ත වෙන්න පුළුවන්ද කියලා. ඒක හරිම නාස්තිකවාදයක්. එහෙම එහෙම කෙරුවොත් එහෙම කිව්වොත් කෙනෙක් භාවනාවට පෙළඹෙන්නෙත් නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. එමේ නිවන් ලැබපු නිසා නෙවෙයි ඇඟරි දෙන්නට අමාරුයි. ඇඟරි දුන්නට පස්සෙත් තියෙන්නේ අතහැරීමක්ට. ඒක නිසා නිබ්බාණං නිබ්බාණතෝ අභිජානාති. නිවන ඇති හැටියෙන් දැනගන්න. මේ උඩ තියෙනක ළඟා වෙන්න බැරි මෛත්‍රී බුද්ධ සාසනය විතරක් ලබාගත හැකි දසපාරමිතා පිරුණායට විතරක් තියෙන කියලා අඳින චිත්‍රය පැත්තක තියලා නිවන කියලා කියන්නේ මේ හුස්මේ හිත තියාගෙන ඉන්නේ. එහෙනම් හුස්ම දෙකක් මැද හිත තියාගෙන ඉන්නේ. එච්චරයි වෙන මොකක්වත් නැහැ. ඒක තදංග නිබ්බුති. ඉතින් මේ වෙනකොට ලැබලා තියෙන්නේ. නමුත් ඒ නිවන ලබාගෙන දැනටත් තියෙන මේ තදංග වශයෙන් මේ විස්කම්බන වශයෙන් ලබන්න පුළුවන්ද? ටික වේලාවක් පැවැත්වීම සඳහා උත්සාහ කළ යුතුද? ඉතින් ඕක ලැබුවට පස්සෙත් විස්කම්බන වශයෙන් අතහරින්න නම් තියෙන්නේ මොකටද? තදංග වශයෙන් තියෙන එකට විස්කම්බන වශයෙන් අපි මහන්සි වෙන්නේ කියලා ඒ බුබඩේ හිතනවා. ඊට පස්සේ සමුච්ඡේද අපහාන 100ක් මයින් කරනවා. తాවකාලික වශයෙන් නිය 100ක් මයින් කරනවා. ඉතින් ඒ අයින් කිරුවට පස්සෙත් ලැබෙන නිවන විමුක්තිය අතහරින්න වෙන එකක් කියන එක ඒ නිවනට කරන නිග්‍රහයක් විදිහට තමයි අටුවාචාර්ය වංශය සලකලා තියෙන්නේ. ඒ නිසා අටුවාචාර්ය වංශය සඳහන් කරලා තිනවා මේ කියන්නේ අන්‍ය තීර්ථක නිබ්බාන අපේ නිබ්බාන නෙවෙයි කියලා අපේ නිබ්බානේ බේර ගන්න තමයි සබ්බාසව සූත්‍රයේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ අටුවාවේ තියෙන්නේ. ඒක ඔක්කොම ඇදලා දැම්මා ඥානানন্দ ස්වාමීන් වහන්සේ පෙළත් කියවලා අටුවාවත් කියවලා. ඒක නතර කරේ නෑ. ඒකට උන්වහන්සේගේ අර්ථකථනය දීලා තියෙනවා. මෙච්චර අමානුෂිකව ලබා ගන්න මේ නිර්වාණය අතහරින්න වෙයි කියන එක තර්කානුකූල නෑ. ව්‍යාකරණ අනුකූල නැහැ. ජනමන පිනවන්නේ නැහැ. ඒ නිසා මේක ආධ්‍යාත්මිකයි කියන. ඒ නිසා මේක ආගමානුකූලයි කියලා කියන. ඉතින් මේ ලෝකේ අමුදරුවන් රකින දේවල් රැස් කරන කෙනාට මේ අස්කරණ ක්‍රමයේ කියපු ගමන් එයා කියනවා ඕක දැම්ම කරන්න බෑ අවුරුදු 60 පිරුණාට පස්සේ කරමු. දුවට බබා හම්බුණාට පස්සේ කරමු. ඊගාව ආත්මිකරම කියලා පතර දානවා. මොකද ඇඟ ඇතුලෙන් තේරෙනවා මේ නිවන අල්ලගන්න ගියොත් අල්ලගන්න දෙයක් එතන නැහැ කියලා. ඒ නිසා නිබ්බාන නිබ්බාතෝ අභිඥානති නිබ්බාන නිබ්බාතෝ අභිඥාය නිබ්බාණං නාබිනන්දති. මේ නිවන අභිනන්දනය කරන්න යන්නේ. උජාරුවට යන්නේ ඒ නිසා සුද්ධෙක් කියනවා සරුවචන්නාතේ ඉපදිච්ච දවසේ ඉඳලා සරුවචන්සාංශේ සර්වඥතාඥාන්තර පත්‍චිච්ච දවසේ ඉඳලා මේ වෙනකොට 84000ක් විතර සෙනඟ නිවන් දැකලා තියෙනවා. ඒක කියනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගා නංගගේ වැලිකට ප්‍රමාණය අඩුයි ඊට වැඩි නිවන් දැකපු පිටස. ඒ නිවන් දැකපු එක්කෙනෙක්ව පාටියක් දාලා නැහැ කියලා. නිවන් දැක්කයි කියලා පාටියක් දාන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක අභිනන්දනය කරන දෙයක් නැහැ. අපි මෙතෙක්කල් ඊටාම පරිශ්‍රමයෙන් ලබන අධ්‍යාපන පහසුකම්, දේපල, යාන වාහන, ලාභ සත්කාර කීර්ති සියල්ලම ඉවර වෙන්නේ පාටියකින් තමයි. නමුත් නිවන් දැක්කයි කියලා කිසිම කෙනෙක් පාටියක් දාන්නේ නැහැ. මොකද පාටි දාන මනුස්සයත් ඉවරයි ඒකට. ඉතින් ඒ දේ මෙතන කියනවා නිබ්බාණං නාබිනන්දති. නිබ්බාණං මා මඤ්ඤති. න මඤ්ඤති. නිවන ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මම නිවන ලැබපු කෙනෙක් මෙයා නිවන ලැබලා නැති කෙනෙක් මෙයා නිවන ලබන්න ඕන මෙන්න කෙනෙක් මෙයා ලැබපු කෙනෙක් මේ කිසිම වෙනසක් දකින්නේ නැහැ. ඒක මඤ්ඤණා කරන්න දෙයක් මේ ආඩම්බරකම් කරන්න කියාපාන්ට අන්ධහර පාන දෙයක්. නිබ්බානතෝ නමඤ්ඤති. නිබ්බානයෙන් කල්පනා කරන්නේත් නැහැ. නිබ්බානය මගේ කියාගන්නෙත් නැහැ. නිබ්බානං මේති නමඤ්ඤති. තංකි හේතු අභිඥාතං තස්සාති වදාමි. ඒ අතු නිවන ශ්‍රේෂ්ඨ ඥාණයෙන් අවබෝධ කරපු නිසා නිබ්බානේ පැනඳ ගන්න යන්නේ මගේ කියා ගන්න යන්නේ හරියටම පටවි ධාතුව හරියට තේරුම් ගත්තට පස්සේ ඒකෙන් මිදෙන්න ආසේ මිදෙනවයි කියලා කියන්නේ පටවි ධාතුව සම්බන්ධ අසහණයෙන් මිදෙනවා. පටවි ධාතුව සම්බන්ධ ආතතියෙන් මිදෙනවා. පටවිට ඇලෙන හැම කෙනාම ඇලිච්ච ප්‍රමාණයට ආතතිය සහ අසහනය තියෙනවා. අපි ගත්තොත් ඉන්දු චීන දේශ පරිසීමා අරගලය. නැත්නම් ඉන්දු පාකිස්තාන් දේශ සීමා අරගලය. මේ හැම තැනම දේශ සීමා අරගල වලින් මිනිස්සු කෝටි ගණන් මැරෙනවා. ලේ වැగిරෙනවා. ඒත් ඒ කිවලේක් වාගේ ඒ පොළොවට තියෙන ආසාව. ඉතින් මේ ආසාව නිසා විරලු ගෙඩි අටකටකට කඩාගෙන ඒිනුත් කොට ඒිනුත් එකක් දෙගුරුන්ටත් තියාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලයිනි වැටට ඇයි මේ ඇන කොටාගෙන මේ සහෝදර සහෝදරියෝ සහෝදර සහෝදර මේක වෙන්නේත් නැහැ ඒ සහෝදරයෝ ගෑනු ගන්න ඕන එතනින් පස්සේ තමයි වැඩේ දෙන්නේ ඊට පස්සේ අම්මත් මරවනවා තාත්තත් මරවනවා සහෝදරොත් මරවනවා ඒ පොඩි දේ. ඉතින් ඊට පස්සේ පඨවි ධාතුව නිසා මරා ගන්නවා. ආපෝ ධාතුව නිසා තේජෝ ධාතුව නිසා වායෝ ධාතුව නිසා. ඒකෙන් එතකොට විශාල චිත්ත පීඩා ඇති වෙනවා. අසහන ඇති වෙනවා. ඒතකොට පඨවි මිදෙනවයි කියලා කියන්නේ මේ පෘථිවි ධාතුව නිසා ඇති වෙන චිත්ත පීඩා අසහන වලින් මිදෙනවා. ඉතින් ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ ආකාශ අනිකුත් දේවනිකායන් මොකක් පිළිබඳ හරි මඤ්ඤණාවක් කළොත් ඒ සම්බන්ධව අපි තැවීමක් පිළීමක් ඇති වෙනවා. ඒ නිසා නිවන පිළිබඳව මඤ්ඤණාවෙනුත් මිදෙනවා. එතකොට එයා නිවන ගැන කතා කරන්නේ කියන එකයි තියෙන්නේ. අමු පෘ탁ජනෙක් ගානට වැටෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් මේ ඔක්කොම ගෙවම් කළා නිවන් ලබන්නට මෙතෙක්කල් ප්‍රයත්න කරපු කෙනා නිවන් ලැබුවට පස්සේ නැවත සාමාන්‍ය පුද්ගලෙක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ නිවනට මහා ලෝකට තැකීමක් නැහැ. ඒ නිසා ඒ සෙන් බුද්ධ ආගමේ කියනවා නිකන් කට කතාවට සාමාන්‍ය පුද්දලට කන්ද කන්ද තමයි. නමුත් අවබෝධ කරන වෙලාවේ කන්ද තාපුටරත් කන්දක් නෙවෙයි ඒක හුදු ශක්තියක් විතරයි. ඒට සටහන් ආකාර නාම ඔක්කොම ගිලිනවා. කන්ද කියලා කියන්නේ ශක්තියක්. එහෙම නැත්නම් ප්‍රවාහයක්. නැත්නම් සන්තතියක් බාටපත් වෙනවා. නිවන් ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. නිවන ලබන වෙලාවේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. නිවන ලැබුවට පස්සේ කන්ද කන්දවයි. ඉතින් අන්නේ වෙනසක් එක මනුස්ස හිතක වෙන්න පුළුවන්ද කියන එක තමයි පෘථග්ජනට හිතා ගන්න බැරි එහෙම වෙන්න බෑනේ. කන්ද තවදුරටත් කන්ද නොවේ කියන නිවනයි. නිවන ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ආන්නේ විදිහට මේ එක්කෙනෙක් තුල වස්තුවක් කෙරේ පවතින මේ විනිවිද දැක්ම විපස්සනා දැක්ම දරන්න බැරිකම තියෙන. කරන්න බැරිකම නෙවෙයි. අපි තාම ප්‍රිය කරන දේෙන් අපිට වෙන් වුණාම ওই ප්‍රිය කරන වෙලාවට වැඩිය ලොකු සාන්තියක් තියෙනවා එතන. ඒ වස්තු එකට කැමතිත් නැහැ. අපි ඒක හිතන්න කැමතිත් නැහැ. නමුත් කැමති උනත් ඇතුණත් වෙච්ච දවසේ තම්බි කිව්වලු උරුල පෙරණුවාට පස්සේ තිබුණු පැත්ත හොඳයි කියලා දැන් මේ පැත්ත හොඳයි කියලා තිබුණු පැත්තට වැඩියි. ඉතින් ඒක අකරතැබ්බයක්. නිවන කියන්නේ අකරතැබ්බයක්. නිවන කියන්නේ අහම්බයක්. කවදාක හිතපු දෙයක් නෙවෙයි. කරගෙන කරන යනකොට යම් වෙලාවක අර වගේ තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ පටිපසබ්බ මේ සමුච්ඡේද වශයෙන් හෝ නිස්සරණ වශයෙන් හෝ අයින් වෙනවා. අයින් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මම මෙච්චර කල් මේක අල්ලබදා සිටීමෙන් මං අහුවෙලා තිබුණා නේද කියලා. ආහම්බෙන් හරිය ගැලවිලාට පස්සේ පේනවා අර තම්බි කියපු කතාව. ඔරුව තිබුණා පැත්තට වැඩිය හොඳයි මේ අතපැත්ත. ඉතින් ඒක තේරෙන්න එවැනි අකරතැබ්බයක් අපේක්ෂාවෙන් ඉන්න කෙනාට තමයි යෝගාවචරය කියන්නේ. දන්න දේ, හිතන දේ, හිතුව පරිදි සිද්ධ වෙනවා නම් තාම යෝගාවචරයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ නිවන විෂය පිළිබඳව ඒ තියෙන ගුණය නුගුණයක් කියලා තමයි ලෝකයා කියන්නේ. මෙච්චර ආශාවෙන් ලබාගත දේ අතහැරීම පිළිබඳවත් අපේක්ෂාවක් තියෙනවා නම් අතහරන කමක් නැහැ කියලා ඒක නාස්තිකයි ඒක අපිස් ඒක ම්ලේච්චයි. Taman ලබාගත්ත දේ Tamanගේ අයිතියේ Tamanගේ වශයේ පවත් ගන්න ඕන කියන එක තමයි අපි හිතන්නේ. නමුත් පස්සේ යවත් ගන්න බැරි එකම දේ තමයි නිවන. ඉතින් ඒක යුද වීරයෙක් එයා සතුරු හමුදාව තමන්ගේ දේශයට එනකොට පාලමක් කරා එයා ගිහිල්ලා පාලම කණුවේ මැද මැද කණුවේ ඩයිනමයිට් එකක් හයි කරලා පුපුරවලු. උනවා පහලම කඩනවා. ඒකට හතුරන් දෙන්න බෑ. ඒ මිනිස්සයා Tamange දිහාවට ආපහු ආවේ නැතුළු එහා පැත්තට ගියාලු. මොකද මෙහා පැත්තට ආවනම් ඊගාවට හමුදාපති වෙන්නේ නැක නෑ යව මරනවා. මරුවට පස්සේ යුද්ධෙමුත් දිනුත් Taman තමයි හමුදාපති වෙන්නේ. ඒ මිනිස්සයා දන්නවා දැන් මෙතනින් ගොඩ වුණොත් කට්ටිය ඉන්නේ මේ ආශිර්වාද කරන්න නෙමෙයි. තුවක්කෝ තියාගෙන ඉන්න දැන් මූට ගැහුවට පස්සේ දෙකම හරිනේ දැන්. ඔක කවදාවත් ඉන්නේ නැහැ Taman ඉන්න තැන. අපි හිතන්නේ අම්මෝ මේ කට්ටිය අප මල් මාලා පළඳලා පිළියර ගනී මේ ජීවිත පරිත්‍යාගයෙන් ගිහිල්ලා ගඟවැඳ තිබුණු කණුව කඩලා දාලා රට බේරගත්තා කියලා නෑ ඊගාවට ඉන්න එක බලාන ඉන්නේ අරුව මරන්න. ඔය යුද්ධෙදී කී දෙනෙක් අපේ බුලට බුලට් වලින් මැරලා ගියායි. විදි වැදලා තියෙන ඉස්සර පැත්තේ නෙවෙයි. පස පැත්තේ මැරලා තියෙන්නේ. අපේ මේකනේ තියලා තියෙන්නේ. ඉතින් හුව නිකන් කැත නිදර්ශන ඒවා කියන්න හොඳ නෑ. නමුත් නිවනත් එහෙම තමයි. ලබා ගත්තට පස්සේ ආපහු යන්න එපා. එතන ගියොත් බුලට් එකක් තමයි එන්නේ. ලැබුවට පස්සේ නිවනට ගියාට පස්සේ ගිහිල්ලා ඉන්නේ නැහැ. යන්යන් තමයි. ආපහු ඒක බුද්ධ විඳින්න එන්නේ නැහැ. එතෙන් බුද්ධ විඳින දෙයක් නැහැ. මොකද නිවන කියන්නේ නිවි යෑමක්. ඉතින් ඒක මේ සංයුත්නිකායේ දේවතා සංයුත්තේදී නිතරම ඥානানন্দ සඳහන් කරනවා මේ බුදුරු කීප නමක්ම දැකපු දෙවිවරු ඉන්නවලු දිව්‍ය ලෝකේ. ඉතින් ඒකල ඒගොල්ලෝ බලනවලු එක බුදු කෙනෙකුට පස්සේ තව කාටද මේක තේරුම් ගන්න කියලා. සමන් ලබාගත් දේ අතහරින්න පුළුවන් කාටද කියලා. රාජාව රට්ටං විජිතං පහාය කියලා තියෙනවා. රජ කෙනෙක් යුදකොට Taman දිනාගත් රජය අතහැර යන්නාසේ. සම්පූර්ණ හටනක් කළ රට දිනාගෙන අතහැලා දාලා යනවා. ඒක තමයි රාජවරට්ටම් විතම් පහ කියන්නේ අන්නේ වගේ මේ දිනාගත්ත නිවන අත්හරින්න පුළුවන් තරමටම විචක්ෂණ ඥානයක් තියෙන කෙනෙක් දැකලා නැතුව ගෞතම සර්වචනාංශි ළඟට දැකලා මේ තරම් දක්ෂ කෙනෙක් කාලයට පස්සේ දැකලා අහවලු නන්දසි සමන කියලා. ශ්‍රමණය උඹ සතුට වෙනවද කියලා. ඒතර බුද්ධජානසේ තායේ දේව පුත්‍රයර කියනවා කිං ලද්දාවුසෝ මම මොනවා ලැබුණට සතුට වෙන්නේ කියලා. එතකොට අහනවා සෝච තේිනේ සෝචසි සමන කියලා. එනවා ඔබ දුක් වෙනවද ශ්‍රමණේ කියලා. කිං ජීතාවුසෝ මට මොනව නැති උනායි කියලාද මං කනගාටු වෙන්නේ. එතකොට අහනවා එහෙනම් ඔබ වහන්සේ සතුටුත් නැහැ. කනගාටු ඒක ටිකක් ගැලපෙනවා. ඒකනේ අපි ළඟත් තියෙන්නේ. දැන් අපි ළඟ දෙන්නේ මොන කොරණද සතුට ආව සතුට ඔය දේ බාර ගන්න නැතුව මේ නීකාන්ත සතුටක් දෙන්නම් කියලා හෝ බලාපොරොත්තුෙන් යන්න හොයාගෙන යන කෙනා අර එලිච්ච පිටිපස්සේ යන්න වගේ බුරුල්ල වැටෙයි කියලා. ඉවල නිතරම පිටිපස්ස යනවා හරි මෙලෙක්ම යන්දන්නේ එලිලා තියෙන එලිච්ච යනට එහාට බැලඳ පැද්දි පැද්දි ඉතිනා දැන් වැටෙයි දැන් වැටෙයි කියලා මේ වැටුනොත් ඉතින් හපලා කන්න දෙයක් නැහැ නිකම්ම අමු වසනේ කන්න පුළුවන් කියලා වැටෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ බෞද්ධයන්ටත් වෙලා තිනවා නිවන වැටෙනකන් ඒගොල්ලෝ ඇවිදිනවා පිටිපස්සේ. එලිච්චිත් යනවා. වැටෙන්නෙත් නැහැ. දැන් මේකේ කියනවා ඒ නිවනට ලං වුණයි කියලා අභිනන්දනය කරන්න එපයි කියලා. අපි එතකොට බුදුරජාණන්සේ අභිනන්දනය කරන්නේ නැත්තේ ඒ නන්දිය හැමදාම දුකගෙන දෙනවා බයගෙන දෙනවා. ඒ නිසා නිවනවත් අභිනන්දනය කරන්නේ නැහැ. මේසා විශාල මහා වස්තුවක් අපි කිව්වොත් වස්තුවක් කියනම දෙයක් ලෝකයාගේ දැන් නව්‍යවරෙන් ගත්තොත් දෙයක් වස්තුවක් කරගත්ත දෙයක් ලැබිලා අභිනන්දනය නොකර සිටීමයි අපේ මේ බර්ත්ඩේ පාටි දාන එකයි උසස් වීමක් ලැබිලා අපි පාටි දාන එකයි ඡන්දෙන් දෙන්න පාටිදාන එකයි දැක්කොත් පේනවා ඒ හැම එකකම තියෙන්නේ අමු තකතිරුකම. ඒ හැම එකම තියෙන්නේ අමු අවිද්‍යාවක්. ඉතින් ඒක නිසා නන්දනය නොකර අභිනන්දනය නොකර භාවනා කරන්න පුළුවන්. පරියන්කය හරි ගියත් වැරදුනත් සක්මන හරි ගියත් වැරදුනත් වෙලාවට හරියට භාවනා කරන්න පුළුවන් නම් ඒක පිළිබඳව අධික සන්තෝෂයක් හෝ අධික කනගාටුවක් නැතුව එයාට පේනවා බහන ඉහළ මට්ටමට අවිල්ල ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ මේ මේ ශාන්තේ මේ ප්‍රණීතේ මොකද්ද සියලු සංස්කාරයන්ගේ සමතේ කිසිම අපේක්ෂාවක් නැතිවම සංස්කාර කියන්නේ චේතනා සංස්කාර කියලා කියන්නේ අදිෂ්ඨාන අබිනිවේෂණ චේතනා සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ ප්‍රාර්ථනයක් නැහැ උපදියක් නිදානයක් પરමාර්ථයක් නැහැ. ලබ්බූපති පටිනකෝ. තණ්හාක්කයෝ කිලු කිසිම ආතාවක් නැහැ. විරාගෝ රාගයක් නැහැ නිබ්බාන. ඉතින් ඒ නිවනට අපි කොච්චර ආලවට්ටම් දාලා තියෙනවද කියලා බැලුවොත් අපිට පුළුවන් නම් පැකට් කරලා විකුණනවා. කොම්පෝස්ට් වගේ. නිවන පුළුවන් නම් පැකට් කරලා විකුණනවා. ඉතින් ඔය නිවන විකුණ කිසි තැනක සීලෙවක්වත් නැහැ නේද? වෙන මොනක්වත් තියා. සීලෙත් නැහැ, සමාධියත් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඒ නිසා මිනිස්සු එතෙන් යන්නේ නැහැ කොම්පෝස්ට් ගන්න. මොකද බඩු නෑ එතන. ඒ කොමියුනිස්ට් කියන කොමියුනිස්ට් කාලේ ඒ ගවර්න්මන්ට් ස්ටෝර්ස් වලින් විතරලු බඩු තියෙන. වෙන මොනවත් නැහැ ඔක්කොම තියෙන පොදු බඩු. ඉතින් ගවර්න්මන්ට් ස්ටෝර්ස් වල මොකුත් නැතිලු. ඕන දෙයක් ගන්න පුළුවන් ඉතින් ගියොත් මොකුත් නැහැ. මේ කොමියුනිස්ට් රටේ රාජ්‍ය කැටි කියන හරිම ලස්සනලු සංකල්පය. හැබැයි මොකුත් නැහැ. ගෙදෙටි ගෑටෙන් ගියට මොකුත් නැහැ. ඒ වගේ මේ නිවන ප්‍රාර්ථනා කරන භාවනා කරන කෙනෙකුට එවැනි අදහසක් පටවි ධාතු විශ්ය ඇති කර ගන්න පුළුවන් නම් තේජෝ ධාතුව වායෝ ධාතුව ආපෝ ධාතුව වගේ මේ හතර මහා භූතයන්ගේ රූප ධර්ම පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකමයි නිවන කියන්නේ. ඒ ඒ හුස්ම කියලා කියන්නේ වායෝ පොට්ටබ ධාතුව. ඒක දැනුණත් ගොරෝසුට දැනනවා, සියුම්ම දැනනත්, අතිසූක්ෂමව දැනුණත්, නොදැනුණත්. ඒක පිළිබඳව සමසිත සමමිත පතුරවන්න පුළුවන් නම් අපිට කොච්චරක් හුස්මත් එක්ක උරුට්ටු වෙන්න වෙයිද මේක ගොරෝසුණත් සිවුමුණත් අතිසිවුමුණත් දැනුණත් නොදැනුණත් මේ මන් දා මේ අවබෝධ කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතු එකේ මේ වගේ නෙවෙයි 11 ආකාරයක් තියෙනවා. මේ ආකාර ඔක්කොම දකින්න ඕනේ. අන්නේ දැක්කයි කිය දැක්කට පස්සේ තමයි අපි වට විධාතුවෙන් අපේක්ෂාවත් යන්නේ. ඒකේ දන්නේ නැති තාක්කල් ඒකේ අපි එල්ලෙනවා අපේ උපනිෂ්ඨය කරගෙන කතන්දර හදනවා. ඉතින් අන්නේ ඒක ලැබුණත් නොලැබුණත් දෙකටම නොසැලෙන ගතියට తాදී ගුණය කියලා බුදුරජාණන්සේ නමක් දාලා තියෙනවා. බුදුරජාණන්සේගේ තියෙන තාදී ගුණය එහෙම නැත්නම් තථාගත ගුණය කියන්නේ මේ දේවල් මනින කිරණ අල්ලගන්න තැන ඉඳලා මනින් නැති කිරණ නැති අල්ලගන්න නැති තැනට தත්වෙටපත් වෙනවා. පාරගත කියලා කියනවා. ඒ නිසා මේ මහායාන බුද්ධාගමේ ගාතෝ ගාතෝ පාරා ගාතෝ පාරා සංඝාතෝ කියන මන්ත්‍රේ තමයි ඒකෙන් කොටසක් තමයි භාවනාවට දෙන්නේ. ගාතේ ගාතේ පාරාගාතේ පාරාසංගාතේ. ඒගොඩට ගියා ගියා මනාකොට ඒගොඩට ගිය කෙනා. පාරගතෝ බලවිරිය සමංගී කියලා බුදුරජාණන්සේට අපිට කියන්නේ අන්නේ ඒගොඩට යන්නේ මනින මෙගොඩේ ඉඳලා ඒගොඩට යෑම. හැබැයි ඒගොඩ අල්ලා ගැනීමකුත් නැහැ. ආන්න ඒක තමයි තේරුම් කරගන්න අමාරු. ඉතින් මේ දේශනා 32ක් ඒ නිවනේ විස්තර කරන්න හදනවා. ඉතින් ඒ කිව්වේ නෑයි කියලා හෝ කිව්වයි කියලා ගානක් නෑ. මොකද කිව්වත් අතහරින්න නෙති. නිවන ලැබුවත් අතහරින්න තියෙන. නිවන දෙවීම දේශනා කෙරුවත් අතහරින්න තියෙන. නමුත් ඒකේ මේ හුස්මට සම්බන්ධව මේක තේරුම් ගන්න පුළුවන්ද? හොඳට දැනුණා, නොදැනුණා, සියුම්ුණා, අතිසියුම්ුණා අන්නේ සියල්ලම හුස්මේ ගති මිස මට ආඩම්බර වෙන්න ගතියක් නෙවෙයි කියලා භාවනා කරනවා ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව. ඒක බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ හේතු සම්පාදනයේ 100%ක් කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඕක තමයි නිවන කියන්නේ. අපි දැන් වෙලා තියෙන්නේ එල්ලයක් තියාගෙන එල්ලෙට දුවනවා. ඉතින් ඒක තමයි අපිව වෙහෙස කරන තැන. ඒක තමයි අපි ආතතියකටපත් කරන තැන. ඉතින් අපි හිතමු මේට වෙඩිය උදෙනෙක් ප්‍රිය වෙයි කියලා හිතන නිදර්ශනයක් ගත්තොත් අපි යම් වෙලාවක පටවි ධාතුවක් ආපෝ තේජෝ වායු කියන රූප කර්මස්ථානේ අරගෙන භාවනා කරනවායි කියලා. ඒ හතරෙන් මොකක් හරි යන භාවනා කරලා අපි ඒක ගෙවම් කරගන්න පුළුවන් උනායි කියලා මේ ජීවිතය ඇතුළත බලානින හුස්ම නොදැනී ගියා. කයේ තියෙන දරත ගති නොදැනී ගියා. එහෙම නැත්නම් උණුසුම සිසිලස නොදැනී ගියා. මේ විදිහට පටවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූපන කම්පන චංචල ගති නැති සාන්තදායක තත්වයකටපත් උනායි කියලා. ඉතින් මේ සාන්තදායක තත්වයටපත් උනාට පස්සෙත් ඒ හතරමහා භූතයන්ගේ දරතේ පරිලාහේ දන්න කෙනා ඒ සාන්තිකර தત્ත්වය අල්ල ගන්න ගතියක් තියෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ සාපේක්ෂව ගොරෝසු දෙය ගෙවම් කරලා ගෙවම් කරලා සියුම් වුණාට පස්සේ ඒ සියුම් භාවයට නන්දියක් ඇති කරගන්නවා. මගේ කරගන්නවා. මං උපයාගත් දෙයක් කියලා හිතනවා. ආශාවක් ඇති කරගන්න. ඒක ඇතින් මුලදී එකට කමක් නැහැ. එතෙන්ට යනකම් ඒක ලබා ගන්නකම් ඒ දේ පවා අපි සාක්කියට තියාන අඩේට තියාගෙන අඩයාලමට තියාන කියන එතෙන්ට යන්නේ කියලා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ එයා හිතන මේක දැන් මගේ. මේක දිනු කරන්න ඕන. මේක මම උපයාගත්ත දෙයක්. නමුත් ඒ උපයාගත්ත විවේකයේ මගේ වශයේ පාත්තන්න බෑ. ඒව ඉඳපු ගමන් ආයෙසරයක් මොකක් හරි අමලියකින් කරදරයකින් අරියාදුකින් කැඩෙනවා. කැඩිච්ච ගමන් මේ යෝගාවචරයා ආත්ම දෘෂ්ටියෙන් බලලා මේ කැඩුනේ සතිය කැඩිච්ච නිසා වෙන්න ඇති. මේ කැඩුනේ පරම කර්මයක් නිසා වෙන්න ඇති. මේ කැඩුනේ සමාධිය නිසා වෙන්න ඇති කියලා අර කැඩිච්ච දෙයට වෛර කරනවා තිබිච්ච සාන්තිකර தত্ত্বය ප්‍රිය කරනවා. ඒ හැමදාම කමටහන් සුද්ධ කරනවා. මම මෙතෙන්ට යනවා සාංශ ගියාම මොකෙක් හරි ඇවිල්ලා මේ කඩලා දානවා. ඉතින් කලදැපට පස්සේ ආයෙ මං හදනවා ආයෙ කැඩෙනවා එතනමයි ඉන්නේ කියලා. එක තැනම කරකිනවයි කියන එක ඇහුවේ නැත්තම් ඒක ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. ඒක අහනවමයි. මේ අද භාවනා කරන්න පටන් ගත්ත එකනත් අහනවා. එහෙම ධර්ම සාකච්ඡා තියෙනවා පොඩි ළමයි කියලා මම කවදාවත් ප්‍රශ්න අහන්නේ. අපි අහන දෙයකට උත්තර දෙන්නෙත් නෑ. ඔය ඉනා වෙලා නිකන් ඉන්නවා. මොකද කියලා වැඩක් නෑ නේ. ආගේ මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ. ඒ නිසා කොතනක හෝ ඒ කියන හතර මහා ධාතුන්ගෙන් මිදුණු වෙලාවක ලොකු සාන්තියක් ලැබෙනවා. අන්න ඒ සාන්තියට බැඳෙන එකට නන්දිය කියලා කියන. ඒකට පුළුවන් ද කියලා අහනවා. ඒක උපයාගෙන ඒට බැඳීමක් ඇති නොකර ඉන්න. ඉතින් ඒකට පරිේශනයක් තියෙනවා. ඒකට භාවනාවේ ඊගාව පියවරක් තියෙනවා. ඒකට ගැඹුරු විපස්සනාව කියනවා. ඒ ඇති කරගත්ත සාන්තිය තිබුණත් එකයි නැතත් එකයි කියලා සාන්තිය කැඩෙන වෙලාවටයි හැදෙන වෙලාවටයි දෙකටම සමාන හිතක්. తాදී මනසක්. නොසැලෙන මනසක් ඇති කරගන්න. ඉතින් ඒක ඒක කියනවා අපි ඊට මේ පිටට දාලා පොඩ්ඩක් අපිට තේරෙන පැත්තට දාලා සතිය ඇති වෙනකොටයි සතිය නැති වෙනකොටයි සමාන හිතක් ඇති කරගන්න පුළුවන්. එතෙන් සතිමත් වෙනවා අසතිය අල්ලගන්න ස්වරූපේ. මම මේ වෙලාවේ සතියමත් නැහැ. ඒසොට ඉෂාත බඳගෙන නඩන්න එපා. කෑකොස්සන් ගහන්න නැතුව ආ මේක තමයි සතිය ඇති වෙන්නේ නැටි බොහොම සතුටුයි. පාටි එකක් දාන්න හිතෙනවා. කියලා දෙන්න හිතෙනවා. අම්මෝ මෙන්න මෙහෙමයි සතිය ඇති කරන්න කියලා. ඊට පස්සේ සතිය නැති වෙනවනේ. අනේ නැති වෙන වෙලාවෙදිත් සතිය ඇති වෙන වෙලාව වගේම ඇති වුණා නම් මේක නැති වෙන්න ඕනේ. යං කිච්චි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං. ඇති වෙන තාක් ධර්ම සියල්ල නැති වෙන සුළුයි කියලා මේ හතර මහා ධාතුන්ගෙන් පටන් අරගෙන රූප ධර්මයන්ගෙන් පටන් අරගෙන ඇති වුණා නැති වුණා කියන දෙකටම සමහිත දාන්න අමාරුවෙන් කමටහන් සූත්‍ර කරගත්තට පස්සේ ඒක අමාරු දෙයක්. ඒක ඒක ඒ අවස්ථාව කෙලින්ම ගුරුවරයා ඇතේ තියෙන. ගෝලයා එතකොට නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ. කරන්නම දෙයක් නැහැ. ගුරුනාංශ ඇතේ තියෙන ඊට පස්සේ මේක තියෙද්දිත් මේ යෝගාචර දිගට භාවනා කරවන්න ඕන. නතර කරන්න දෙන්න හොඳ නැහැ. දිගට කරගෙන ඉන්නකොට මෙයා හදනවා කැඩෙනවා හදනවා කැඩෙනවා හදනවා කැඩෙනවා. ඒ මිලරේපා කියන ඒ මහායාන මෑත කාලේ හිටපු කෙනෙක් එයාට ඕන විශේෂ ඒ අභිඥා ඥාන ලබා ගන්න. එයානේ මාපා කියන ගුරුනාංශික ආටන. එයාට ගෑනු පස් දෙනෙක් ඉන්නවා. ආය මොකද බුදුමාහාකාර බලශක්තියක් තියෙනවා. මෙයා බාරගන්නෙත් නැහැ ගෝලයක් විදියට. මෙයා ඉතින් දන්න ක්‍රමයට ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා අකුරුගනි කුමරු සොඳවා කිව්වාගේ කරගෙන කරගෙන ඉනකොට ඒ ගුරුන්නාංශ මෙයාට දෙනවා මේ දැන් කාලිකෙන්ඩක PhD එක මේ MSc thesis එකක් ලියනවා වගේ එහෙම නැත්නම් ව්‍යාපෘතියක් දෙනවා. කියනවා මට මේ මට තව ගයක් හදා ගන්න ඕනේ. ඉතින් මේ මනුස්සයා ගිහිල්ලා යාට සුදුසු තැනක ගෙපල කවඩලා බඩු හොයලා ඔක්කොම කරලා ගේ හදලා ඉවරනාට පස්සේ කුරුණාන් ශෛලිකේ ওই තන හදනව කඩපන්. ඒක හරිනෑ කියලා. ඊට පස්සේ මම වෙන තැනක හොන් තැනක හදපන් කියන. ඉතින් මම දැන් කතා කරන්නේ නැහැ නේ ගුරුවරයෝ කඩනවා. කල්ලාට බඩු උස්සගෙන ගිහිල්ලා ආයෙ තැනක තියලා ගිය හැදුවට පස්සේ අතෝ පරණ බඩු නේද පාවිච්චි කරේ මේකට. ඒව මොකක්වත් ගන්න බෑ. අලුතෙන්ම හදන්න ඕන. කියලා පරණ බඩු පාවිච්චි කරලා ඒකත් විශ්කල දාන. ඊට පස්සේ මෙයා බඩු බැඳ ගන්නවා අපව යන්නේ. ඊට පස්සේ ඒ ගුරුනාංශගේ පළවෙනි අඹුව හරීම පුළුල් මනසක් ඇති තාරා දේවි වගේ කෙනෙක්. පත්තිනි අම්මා වගේ එයා කියලා කියන ඔයා ඔය එකට ඔයා ළඟ හැදිච්ච ගුරුවරුන්ට දීලා තියෙන කරදරවල එක බලනකොට ඔයා කවදාකවත් මේක අතාරින්න එපා. ඔම කරදර කරන්නේ ගුරුනාංශය ඔයාව පරීක්ෂා කරන්න. කියලා ආයෙසරයක් ගියාට පස්සේ කොනක් ඇදයිද අරේ මේ කියලා ඒක කඩලා හදලා දෙන්න කියලා කියලා මෙයාට සාත්‍රය දෙනවා. මෙමය කරන්න තියෙන එක. ඉතින් එයා කියනවා ඒ වෙලාවට මේ තමන්ගේ සියලු ධනය නිර්මාණශීලී ඔක්කොම දීලා හැදුවට පස්සේ ඔක් කඩලා දාපන් කියලා. ඉතින් අපිට පිහියෙන් අයින්නා වගේනේ. අපි කරලද වටිනා නිර්මාණයක් ගින්නට දැම්මුත් එහෙම. තමන් හදන හොඳම දේ නිර්මාණය කරන එක කඩන්න පුරුදු වෙන්න ඕන. එහෙම කඩන්න බැරි නිර්මාණ කියලා කියන්නේ මල වාතයක් මේ පොළොව තලයට. මොනම දෙයක් අත් ඕනේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඇති කරගත්ත නිවනත් උදේපාන්දර හේලන කෙළපිටක් වගේ විෂිකලා දාන්න පුළුවන් කමක් තියෙනවා නම් කාට හරි එයා නිවනට සුදුසා. නන්දසිට නැහැ, සෝචසිට නැහැ. කිං ලද්දාවුසොත් නැහැ, කිං ජීතාවුසොත් නැහැ. මට මොකුත් නැති වෙන්නෙත් නැහැ, මට මොනවක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා හතරමහා ධාතුන් વિશે මේ කටයුත්ත කරන කෙනා තමගේ කය વિશે විශාල පරිණාමයකටපත් වෙනවා. මේ කය තියෙන්නේ තියේවා නැති නැති වෙන්නේ නැතිවා. ඒකට කියනවා කාය ජීවිත নিরপেক্ষව භාවනා කරනවා කියලා. ඊට පස්සේ අපි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ දෙනවා. ඊට කියනවා සද්ධා වඩන්න බෑ කැඩුනයි කියලා කනගාටු වෙන්න එපා. හොඳට සද්දා වන්න කැඩුනට පස්සෙත් තී හරි ගන්නා හට ගන්නාකට වගේ සතුටු වෙන්න. වීර්ය ඇති වුණාට නිින්ද ගියා කියලා කනගාටු වෙන්න එපා. කුසීතේන කම්පතිති විරිය බලං. කුසීත වුණාට කම්පා නොවෙනවනම් ඒක තමයි වීර්ය බලය කියන්නේ. අස්සද්දේන කම්පතිති සද්ධා බලං. සද්ධාව නැති වුණාට පස්සේ කම්පා වෙන්නේ නැත්නම් සද්ධා බලේ. පමාදේන කම්පතිති සම් සති බලං. සතිය නැති උනායි කියලා ප්‍රමාදයටපත් උනායි කියලා කම්පා වෙන්නේ නැත්නම් සති බලය. ඒ නිසා මේ හතරමහා ධාතුන් පිළිබඳව අවබෝධ කරගත්ත එක්කනා සතිය මගෙන් ගිලිහුණයි කියලා බොහොම සතුටෙන් ලියන්න පුළුවන් නම් ඇති වුණා වගේම මම බලාන ඉඳදී මගේ සතිය ගිලිහුණා. දුවට හිතන්න පරියන්කේක ඉඳලා අපි නැගිටට පස්සේ අර පරියන්කේ උපයා ගන්න සතියට මොකද වෙන්නේ? අතුරු දහහක් ඇඳලා කලී බින්දවගේ නැගිටපු ගමන් සීරම ඉවරයි. සක්මනක් වෙනකොට මොකද වෙන්නේ? අර ඉරියව් ඉඳලා මේ ඉරියව්වට සතිය ගෙනිය ගන්න බෑ. ඉතින් ඉෂාත බැඳගෙන අඬනවා. ඉතින් ඊට උනාට ආය ඇති කරගන්න පුළුවන්. කවදා හරි මේ පරියංකෙන් ඇති කරගත්ත සතිය සක්මනට සක්මනේ ඇතිගත් ගස්ය පරියංකේට පින්නපාතේ යනකොට ගන්න සතිය පින්නපාතේ ලබා ගන්නකොට හැරිලා එනකොට අප වෙයිල පාත්‍රය හොදනකොට දක්වාම පවත්වන්න පුළුවන් නම් පේනවා මේකේ ලක්ෂ වාරයක් කැඩි කැඩි හැදෙනවා අපි මේක හැදෙනකොට සතුට වෙන්න වුණොත් ඒ හා සමාන කනගාටුවක් නැති වෙනකොට කනගාටු වෙනවා. නිසා මේ නැති වෙනකොට කනගාටුව ඇති වෙන්නේ නන්දිය නිසායි බය නිසායි. දැන් සතිය කැඩුනට බය නැත්තම් නන්දිය කැඩලා යනවා. බය නැති වෙනවා. කැඩුනට හදන්න පුළුවන්. ආන්නේ එහෙම එහෙම ගිහිල්ලා මේ අපි කියපු අපි කියන මේ සතියත් ගන්නවා කියන தත්ත්වය කියලා අරමුණු නැති தත්ත්වයට ආවයි කියලා කියන්නේ නාමත් නෙමෙයි රූපත් නෙමෙයි මොකක්වත් නැති தත්ත්වය. ඒක නරක නෑ ඒක හොඳයි. නැත් ඒක කැඩුනායි කියලා පශ්චාත්තාප වෙනවා නම් ආයෙත් නන්දි ඇවිල්ලා. ඒ කැඩුනායි කියලා කනගාටු වෙන්නේත් නැතුව හැදුනායි කියලා සතුටු වෙන්නේත් නැති தত্ত্বය සරුවචනාංශයෙන් අහනවා මේ චූලසුඤ්ඤත සූත්‍රයේ මං හිතන විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේ தത്വෙට ගියොත් අනිවාර්යයෙන් නිවන් දකින්නවාද කියලා. නිව සංඥා නාසඤ්ඤාතයට ගියොත් යම් කිසි අනිවාර්යම නෙවෙයි. ඊට බුදුන් කියන සමහරක් නිවන් දකින්න සමහරක් නැහැ. ඇයි ස්වාමීන් මෙච්චර අමාරු දෙයක් පාට ව්‍යාපෝ තේජ ඔක්කොම ගෙවම් කළා අරූපෙත් ගෙවම් කළා ගිය කෙනාට ඇයි නිවන ඒකාන්ත නැත්තේ? නෑ මේ ඇති වෙච්ච නිව සංඥා නාසඤ්ඤායතනය පිළිබඳ අන්දිය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට මේ ගෑනු කෙනෙකුට ආසා වුණා වගේ, වස්තු භෝගයට ආසා වුණා වගේ, පට ව්‍යාපෝ තේජ වලට වාස වුණා වගේ. ඉතින් එතෙන්ද ගිහිල්ලා ඒකට ආසා නොකර සිටීම මේක හුදු සංඥාවක් විතරයි කියලා දැනගන්න එක කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඒ ආගම් වල උගන්වන්නේ ඉන් එහාට ගිය එක බ්‍රහ්ම කියලා. ඒක දෙයක් කරගන්න, ඒක බුද්ධලෙක් කරගන්න. එතන මේක මගේ මගේ ආකාසානං ඡායතනෙ කිය. ඉතින් එතන බෞද්ධයාට තේරෙන්නේ ඔය හයියෙන් කෑ ගන්න හාමුදුරු සේරම ලනුව කාලා ඉන්නේ. ඒ ලබාගත් දේ මම කියාගෙන ඒක මමයි උඹට දුන්නේ. ඔකට භාවනා කරන්න ඕනේ. ඔක නිකම්ම ගන්න පුළුවන්. මගෙන් බණ අහපම් බානකොට එනවා එක එන්නේ නැත්තේ නයිනවා. හැබැයි ඒත් එක්කම අං එනවා. ඒත් එක්කම සෙල්ලම් දක්වන්න හදනවා. ඒත් එක්කම යාට ඒක දරා ගන්න බැරි වෙනවා. නොකිය ඉන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ කටමැද දොඩවන්න ගිහිල්ලා ඉතින් කටේ තියෙන නරිවන්දන රෙද්ද පල්ලෙන් බහලා යනවා ඒක අවුරුදු දෙක තුන යනකොට මේ ලැබිච්ච දේ ලැබුණට ඒක ලැබුණයි කියලා කනගාටුවක් හෝ නොලැබුණයි කියලා පශ්චාත්තාවයක් නොවන තත්ත්වයටපත් වෙච්ච සරුවච්චන් වහන්සේගේ ඒ తాදී ගුණය ඒ නොසැලෙන ගුණය පටවි ධාතුව කෙරෙහි තියෙනවා තේජෝ වායෝ ඔක්කොම තියලා ඒක අරූපෙටත් ගිහිල්ලා අරූප ධ්‍යාන දක්වමත් ගිහිලා ඒ ලැබෙන හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ ලබාගත් ප්‍රතිඵලයට මගේ මගේ කියන ගතිය. නිබ්බාණං මේති මඤ්ඤති. ආකින්චඤ්ඤායතනං මේති මඤ්ඤති. ආකාසානං ඡායතනං මේති මඤ්ඤති. ඒ ලබාගත් දේ මගේ. මම මගේ ආත්මය කරගන්න එක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඒක ස්වභාවයි. අන්න එතෙන් ගියාට පස්සේ අඳින්න එපා. අන්න ඇසීමෙන් කියලා කියනවා. ඒක මම කියන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මේ කරන්න එපා. ඒකට වචන තුනක් සරුවචාන්සේ දේශනා කරන නාභි වදේසි නාභි නන්දති නාජ්ජෝ සායි තිට්ඨති. මේක නාභි වදනය කරන්න එපා, කටමැද දොඩවන්න එපා. නාභි නන්දති මේකට ආස කරන්න එපා. නාජ්ජෝ සායි තිටුකට රිංග ගන්න එපා. ඔක ස්ථාවරය කරගන්න එපා. මම මෙහෙව් කෙනෙක්, මං එහෙව් කෙනෙක්, කියලා මේ දාන දෙන කෙනෙක් නොදෙන කෙනෙක් සිල් කෙනෙක් සිල් නැති කෙනෙක් සමාධිය තියෙන කෙනෙක් සමාධිය නැති කෙනෙක් ප්‍රඥාව තියෙන කෙනෙක් ප්‍රඥා නැති කෙනෙක් කියලා අන්න ওই දෙකට බෙදෙන එක තියෙන තාක්කල් විඥානේ මායා කරනවා විඥානේ එකම මායාව තමයි අපි සිල්ලන්ත වෙනකොට සිල්ලන්ත නැති කෙනා පහත් කළා සලකනවා ඒකල අපි අඳිනවා assuming කියලා කියනවා ඒ ඇඳීමම තමයි මේ මේ රකින්න සීලය මගේ කරගන්න ඊට පස්සේ සමාධිය ඊට පස්සේ ප්‍රඥාව ඒ ඔක්කොටම ගිහිල්ලා ලැබෙන විමුක්තියෙන් විමුක්ත වීමට දන්න කෙනා ඒක කියනවා විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති කියලා. මම විමුක්තිය ලැබුවා. විමුක්තිය ලැබුණත් එක මම විමුක්තිය ලැබුවා කියලා ඥානයක් හට ගන්න. ඒ කියන්නේ ඒක අතහැරෙන. ඉතින් එතෙන්ද ගිහිල්ලා ඒක අතහරිනවා කියන එක හිතා ගන්න අමාරුයි. ඒකට මම නිතරම මතක් කරන්නේ උදාහරණ දෙකක් තියෙනවා. කීපයක් ඇති. ඒක අටුවාචාන් වහන්සේම පෙන්නනවා. සංඛාරූපිකා ඥානෙ ඉන කෙනා මේ මේ රටේ නැත්නම් ගඟේ මේ යුර අන්තිම කොළවරට ගිහිලා. එයාට තේරෙනවා මේ යුර බය ජනකයි කියලා. මේ යුර ආත්මයට තර්ජනයක් කියලා. නැත්නම් එයා පීනන්න දන්නෙත් නැහැ. වතුරේ කිඹුලු ඉන්නවා. මිනිමෝරු ඉන්න පුළුවන්. සීතල දියවැල් තියෙන බර නිසා වතුරට බයයි. එචා යා මෙතනින්ලා එහා පැත්තට යආගන්න ක්‍රමයක් කල්පනා කරගෙන ඉන්නකොට පේනවා එහා පැත්තෙන් ආපු අත්තක් ගඟ මැදට ඇවිල්ලා තිනවා ඒකේ විශාල වැලක් එල්ලෙනවා. ඉතින් මෙයා කරන්නේ අර දූවගෙන ආපු වේගෙට වැවට පයින්න. වැලට පයින්නවා පැනලා පැද්දීගෙන ගිහිලා එහා කෙලවරේදී වැල අත අරපුවා එහා එහා යුරට ආසන්නෙන් වැටෙනවා. එතකොට කියනවා මේ පනින වෙලාවේ වැල අල්ල ගන්න ඕනේ ලිහෙන් නැති තාලෙට. එහා කෙලවරට ගියොත් අතහරින්න ඕනේ බැඳෙන්නේ නැති තාලෙට. ආන්න එහෙම වැල අල්ල ගන්න පුළුවන්ද? තමන් අල්ලගන්න දේ ඉගුඩට ගිහිල්ලා අන්තිම දැල්ලට ගිය ගමන්ම අතාරින්න ඕන. එහෙම නැත්නම් වැලදි ගිය ආපහු මෙහාට එනවා. ඉතින් එතකොට ඒක අල්ලන්නේ මොන බැදිලි අල්ලක රිලව් පයින්නකොට පයින්න පැම්ම බලනකො. ඒ අත්ත අල්ලන්නේ බලන්නෙත් නැතුව. ඊටසේ අත්ත පැදිලා ගිය ගමන් ඌයි ගහ ඒ ගහ ඊගාව ගහට පයින්නෝ. අය අත්තට ටටා කියන්නේ බයි බයි කියන්නේ වෙලාවක් නැහැ. ඉසරොතන අයිනේ ජීවනේ භාවනා ශාලාව. ඒ භාවනසල අයිනේ පඩිපෙලක් තියෙනවා පල්ලයට. ඒක අත දිර්ලා තියෙන ගහ වගේ පොඩි ගහක් තිබුණා. භාවනශාලාවේ බිත් කොනේ මේකේ කොනේ ඉඳලා එයා ගහට පනින්න බෑ රිලවට. උඩ පනින්නත් ඕනේ. බෑල යන්න හරි කම්මැලි. හාමුදුර කෙනෙක් අනකන් ඉඳලා ඔලුවට පැනලා ඔලුවෙන් පයින්නටක් ගන්නවා. ඔය අය කොනට වෙලා ඉන්න වනකොට හාමුදුර වඩ පිට බලනකොට ඌ ගිහිල්ලා. මේ ආමුදුගේ තට්ටයක් ඒක ගැලපෙන්නේ නැහැ. අඩි 6ක් උසලා කවුද ඌට බූරුවෙක් ගහලා දෙන්නේ. අඩි ආමුදුර යනකම් පැන්න. ඉතින් අන්න ඔය වගේ වැඩක් කරන්න දන්නව රිලවා. අපි හිතන මේ ආමුදුර රහත් වෙලා නම් එහෙම පෞසිද්ධ වෙනවා. නරක ආමුදුර කෙනෙක් නම් ඔහොම වෙලා මදි ඕකට. ඉතින් ඕවනේ අපි කල්පනා කරන්නේ තට්ටේ වැඩ ගන්න දන්නේ නැහැ. මේ බෝධිගුරු සාමකෝ මම මෙහෙම කරලා බලනකොට රිලවා ගිහිල්ලාලු. ඉතින් ඒ වගේ මේ නිවන පාවිච්චි කරන්න ඕනේ ඒ කොටට ඒ කොට වෙන්න තියෙන වැලක් වගේ. ඒක බදලා අල්ලන්න. මේ ඉවුරෙන් ගැලවෙන්න පිම්මට බදලා අල්ලන්න. නමුත් එහා කෙලවරට ගියාට පස්සේ අතහරින්න එපායි. නැත්නම් ආපහු එනවනේ. ඉතින් යම් කිසි කෙනෙක් දෙවෙනි දර්ශන වශයෙන් කියනවනම් යම් කිසි කෙනෙක් රිටපැනීම දන්නවනම් රිට දිගේ උඩට ගිහිල්ලා උඩදි මුද්දුනේදී රිට විසි කරන්න එපායි. නැත්තම් පෝල් වෝල්ට් එක දාන්න බෑනේ. පොල්ල හැපුණොත් එහෙම බාරකේ අවුට්නේ. ඒ පොළ විසිකිරීමෙමුත් ගැම්මක් කරන එහා පැත්තට දානවා. දාපු ගමන් ඩොක් ගාලා වැටෙනවා. ජයග්‍රහයි වැටිලා. ඉතින් අන්න වගේ එතනදී ඒ ඉහළට අන්තිමටම යන්න උදව් කරපු දානය, සීලය, සමාධිය, ප්‍රඥාව එතනදීම අතහරින්න පුළුවන් නම් ඒක හරහා තමයි අපි පට ව්‍යාපෝතේජෝ පාවිච්චි කරන්නේ. ඒක හරහා තමයි අපි අරූප ධාතු පාවිච්චි කරන්නේ. ඒක හරහා තමයි අපි ඒ විදිහට තමයි අපි නාම ධර්ම ටිකෙන් ටික කරන්න. කරලා කරලා ගිහිල්ලා අන්තිමට නිවන අරමුණු කරාට නිවනට පැමිණලා මේ දේ කරනවා අයි දේ කරනවා කියලා අටුවාව අර්ථකතන දෙන්න හදන එක ගැන ඥානන්ත සාංශි උපහාසාත්මක බලනවා නිවනට කියලා පැමිණීමක් නැහැ එහෙම. ඒ කෙනත් නැහැ එතෙන්ට යනකොට. අන්න ඒ වගේ එතෙන්ට යනකොට ඒකෙන් මට හෝ මගෙන් ඒකට හෝ කිසිම නම්බුවක් ආචාර ධර්මයක් හිටින්නේ නැහැ. ඒකෙන් ඉවරයි. ඒ නිවනත් මෙන්න මේ බව තහරු වෙන අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් තමයි අපි රහත් උනායි කියලා කියන්නේ. ඒ රහතන්න්සේ පිරිනුවම් පෑවට පස්සේ ඒ සලායතන හා සම්බන්ධ තිබුණු ඒ ගණුදුන නැත කරලා සෞපදිශේෂ නිරුපදිශේෂ වෙනවා. සෞපදිශේෂ කියලා කියන රහත් වෙනකොට පරිනිර්වාණය ලැබෙන ඊට පස්සේ මොනක්වත්ම නැහැ. ඒකයි රහතන් වහන්සේ නමකට පාටි දාන දෙයක් නැත්තේ. ඉතින් ඒ නිසා ආගමට මේකම ඇති. ආගමට ඕනේ සෝවාන් වෙනකොට එක සාතිකයක් දීලා පාටියක් දාන. සකදාගාම වෙනකොට ඒකයි. නැත්නම් අර ධානය මේ ධානය ලැබුවා කියලා සහතික දීගෙන යන ගමනේදී කරන්නේ අර නිවන පිළිබඳව තියෙන මේ යථාභූත ඥාණය මොකද්දෝ කරගෙන. නිවන පරමාර්ථයක් ධර්මයක් කරගන්න හදනවා. එහෙම කරන්න පුළුවන් දෙයක් මේකේ නෑ. ඒ නිසා නිබ්බාණං නාබි නන්දති. ඉතින් නිබ්බාණං නාබි නන්දති කියන කටුවචාන් වහන්සේට මොනම තාලකින්වත් අර්ථකථන දෙන්න බෑ. මොකද නිවන අභිනන්දනය කිරීම නිසයි අපි ඥාන දරුව අතහරින්නේ. ඒ තරම් අතහැරලා ලබා ගන්න නිවන අතහරින්න වෙන දෙයක් කියන එක පිළිගන්න කැමති නෑ. ඒ නිසා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා මේ ක්‍රම දෙකට මේක ලබනවා. ඉතින් ඒ හේමානන්ද ස්වාමීන් චින්න කාලේ කියනවා චේතු විමුක්ති කියලා කියන්නේ හිත අතහැරලා දැමීම. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ප්‍රඥාව අතහැරලා දැමීම. මේ ප්‍රඥාය සුද්ධ කෘත්‍ය කෙරුවට පස්සේ ආ ප්‍රඥාව වැඩන්නේ නැහැ. අපි දැන් මේ මහා ලොකු දෙයක් විදිහට මේ ප්‍රඥාව එකතු කරන ගියාට අලි කරදරයක් ඒක. ඒක උරචක්‍ර මාලාවක්. ඒකෙන් වැඩි ගත්තට පස්සේ ඒක අතාරින්න ඕන. එහෙම නැත්නම් ඒක ණයක්, කැඹිරිල්ලක්, වැල්පොලියක්, ගිනිපොලියක්. එනිසා ඒ ප්‍රඥාවෙන් ගැලවිලා ජීවත් වෙන්න නම් අපි කියන මේ ඇඟ දන්නව කරන්න ඕන දේ. ඉඳගෙන ඉනකොට රිදෙනවා නම් ඒ සකස් කරගන්න ඇඟ. ඒකල සනීප වාඩි වෙලා ඉන්න. මේ දණු කඳේ ගැහුවා වගේ මේක හිර කරගෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ මේ පට වියාපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් මේ රූපය හොඳටම නිවන් දැකලා තියෙනවා. අපිට පුළුවන් නම් පට ව්‍යාපි දායත්‍ය අපෝ තේජෝ තාතුත් එක ජීවත් වෙන්න අපිට පුළුවන් නම් කායත් එක ජීවත් වෙන්න ජීවිතේ හැම වෙලාවෙම නිවන. අපි මේ කයාමත කළ අතීතයට අනාගතයට අරය ගැන අතෙන්න මෙතෙන් ගියොත් මේ සරල මේ තදංග නිබ්බුතිය අපි පාව දුන්නා. ඒ පාව දෙන්නේ මේ කයට තියෙන द्वේෂය නිසා. Tamange කයට द्वේෂයි. මොනවා හරි කියලා කියනවා මට මේ මේක අප්සෙට් නේ නැත්තම් මට රිමන් දකින්න තිබුණානේ. මට මේ කැලේ නෑනේ කියලා අර තියෙන එක පිළිබඳව द्वේෂ කරනවා. ඉතින් ඒකට ඕන තරම් විද්‍යාවල් තියෙනවා විද්‍යාඥයෝ ඉන්නවා බෞද්ධයෝ ඉන්නවා වගේ කියන්නේ. බුදුසසුනේ සඳහන් කරන කොට කියන සම්පත්තිය ලැබිලා තියෙන්නේ. මේ කය ලැබිලා තියෙන්නේ. අතරමා ධාතුන් නිවන් දැකපු එකනට නැති එකනට කියලා වෙනසක් නැහැ. අතරමා ධාතුන් පණ ඇති පණ නැති අතර වෙනසක් නැහැ. අතරමා ධාතුන් ඥාන පිරි වෙනසක් නැහැ. ඒ නිසා අතරමා ධාතුන්ගේ නිවන හිත තියාගෙන ඉන්නවනම් රූප පිළිබඳව නිවන ලබලා තියෙනවා. ඒක ලබන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ ඊතුරු දේවල් දිහාත් ඒ ඇලීමකින් බැඳීමකින් නැතුව අභිනන්දනයකින් තොරව ඒ දේ කරන්න පුළුවන්කම බුදුරජාණන්සේ අත්දැකලා ඊට පස්සේ තමයි කියන්නේ මම එතෙන්ට එනකන් මහණෙනි මම උඹලට මම නිවන් දැක්කයි කිව්වේ නෑ මම ඒක අත්දැක්කා මට පුළුවන් ඒක වෙන් වෙන්න ඒ නිසා මම අද ප්‍රකාශ කරනවා මම නිවන් දැක්කයි කියලා. ඉතින් ඒක ආගමක් පිටවන්න බෑ ඒකම දෙකේ. ආගමක් පිටවන්න පදනමක් නෑ මේ ධර්මයේ. ඉතින් මේ සංස්ථා පිටවගත්ත කට්ටිය හැමතැනම මේ මොකද්දෝ මේකට මේ බීජයක් හොයන්න හදනවා. ආත්මයක් හොයන්න හදනවා. සාරයක් හොයන්න හදනවා. මේකේ ගතයුත්තක් හොයන්න හදනවා. එහෙම ගතයුත්තක් නැහැ. එහෙම ගතයුත්තක් තියෙනවා නම් මේ 24කට බෙදලා පටවි ධාතුවට වගේම නිවනටත් නාබිනන්දති. තංකිසේතු අභිඥානාති වදාමි. ඒක පිළිබඳ අභිඥා ඥානය ලැබෙනකොට ඒක පිළිබඳ බැඳීමක් නෑ. අපි යම් කිසි දෙයකට තමට ආසාවක් තියෙනවා නම් අපි ඒක පිළිබඳව තාම ඥානෙ නැති නිසා ආසාව තියෙනවා. ඥානෙ නැත්තම් එතන තියෙන තෘෂ්ණාව. තෘෂ්ණාව දැනගත්ත ගමන් ඒක ඒකට තියෙන ආශාව නැති වෙලා යනවා. ඒ කියන්නේ තරහක් නෙවෙයි. ඒකෙන් මිදීමක් ඇති වෙනවා. ඉතින් ඒ ක්‍රමේ අපි ඉන්නේ ටික ටික ටික ටික ඒක ලැබෙමින් ඉන්නේ. ඒක ලබනකොට ලබනකොට යාව මෙහෙවන්න මේක උඹට දෙන්නම් අර කරපන් කියලා අපිට තෑග්ගෙන් සහ දඬුවමෙන් හසුරන්න පුළුවන් ගැති නැති වෙලා යනවා. මොනවා දුන්නත් මොනවා ලැබුණත් නොලැබුණත් නොසැලෙන මනසක් ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයක් කැමතියි. කොහොමඩක්වත් ඒක තියනවා පවුල් කන්න බෑ. එහෙම සැලෙන්නේ නැති මනසක් හිටියොත් ගෑණි මුට්ටිය ඔළුවේ නමනවා. එහෙනම් ඵලයන් කැලේකට මේ දරුව හදාගත්තට පස්සේ ඉව කරන්න ඕනේ කියලා. හැබැයි හරියට විපස්සනාව දන්නවනම් ඒත් නිවන් ලබන්න පුළුවන් ගෑණිටත් හොරයි. ඒ තරමටම මේකේ ක්‍රමේ තියෙනවා. අපේ කට්ටියට වෙලා තියෙන නිවන් නොලැබුවත් ගෑණිට කියන්න තියෙන ආසාවනේ තියෙන්නේ. අල්ලවක දෙකනට කියන තියෙන ආසාවනේ තියෙන්නේ. පත්තරේ දාන තියෙන ආසාවනේ තියෙන්නේ. ඉතින් ආසාව තියෙනකම් මායя වැඩේ. නන්දිය වැඩ කරනවා, බය වැඩ කරනවා. එනිසා මේ නන්දි රාග නැති වෙන විදිහට ලබන නිවන දක්වම ඒ අභිනන්දනේ නැතුව නාභිනන්දති කියන එක තේරුම් ගැටි ගැනීම සඳහායි මම මේ පැයක් විතර කාලේ ගත්තේ. තේරුණාද නැද්ද කියන එක නම් මට එච්චරම විශ්වාසයක් නැහැ. නමුත් මේක පිළිබඳව නැවත නැවත කීම නරක දෙයක් නෙවෙයි. කොයි වෙලාවක හරි තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නකම් භාවනාව යන්නේ රෝන් ට්‍රක් එකේ. වැරදි මාර්ගේ. මිච්ඡා දිට්ඨිය යන්නේ කමක් නැහැ. යමින් යමින් තේරුම් ගන්න ඕනේ මේ ලබන ප්‍රතිඵලයත් දිනු රට හැරපියා යන රජ කුසේ දිනාගෙන අතහරින්න පුළුවන් තරම් අපේ හිත පෞරුෂත්වයක් තියනවාද? අපිට ආත්ම ශක්තියක් තියනවාද? එහෙමනම් ඒක න දිනන්ට ඉස්සලා දිනලා. නිතරංග ජයක් කියලා මම කියනවා. නිසා හැම වෙලාවෙම භාවනාවේදී මේක තේරෙන්නේ කොතනක හරි වැරදිච්ච වෙලා බලන්න අසවල් දේ නොලැබීම නිසා මම පශ්චාත්තාප වෙනවා කනගාටු වෙනවා ශ්‍රද්ධාව නැති උනායි කියලා කියනවනම් ඒ කියන්නේ ඒ දේට මම තාම ගැති. ඒ දේට තාම මාම නතු වෙලා ඉන්නේ. ඉතින් ඒක නැති කරගන්නාතේ කොයි විදිහටම නැති වෙන්න ආරින්. ආය ලැබෙන්න ආරින්. වෙනකොට වෙනකොට ඇති වෙන මේ පිරිච්ච ගතියට කියනවා භාවනා කරනවා කියලා. බහුලීගත කරනවා කියලා. දැනට ලැබලා තියෙන කිසි කෙනෙක් හිතන්න එපා මේ නොලබපු දෙයක් ගැන මේ කියන්න ආසේවන ප්‍රත්‍ය ලැබිලා තියෙන ආසේවිති භාවේති බහුලීකරෝති ඒක භාවනා ස්වරූපයට නංවා ගැනීම සඳහා බුදුරජාන්සේ සඳහන් කරලා තිනවා තමන් ආශේවනය කරපු දේ භාවනාවට නංගන්න නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය හදාගන්නයි කිය. කට පරිස්සම් කරගන්න. කරන කර්මාන්තයේ වැඩිට yaad එකක් කරන්න බඩ රස්සාව මිච්ඡා ආජීවයක් වෙන්න දෙන්න එපා. කවුරු සූර කණ්ඩ යන්න එපා. කාගවත් ජීවිතයට ඇඟිලි ගහන්න යන්න එපා. අතර බාර දුන්නත් ආන්න එහෙම වුණොත් අපි ආශේවනය කරපු දේ භාවනා කරයි. දැන් මේ ක්ෂීණාශ්‍රණාංශ කියලා කියන්නේ බහුලීගත කරලා. ඒත් ආධුනිකෙක් වාගේ භාවනා කරනවා. අද ඉස්සෙල්ලාම සතිය ඉගෙන ගත්ත කෙනෙක් වගේ භාවනා කරනවා කිසියම් ඵල අපේක්ෂාවක් නැහැ. ඒ වගේම ඵල ලැබුණයි කියලා කිසිම සතුටකුත් නැහැ. ඒ නිසා ඒ කෙනා ළඟට ගිහිලා දෙහි ගෙඩියක් කෑවට ඒ කෙනා කට කෙලුණක් නැහැ කියලා කියනවා. එහෙමලු පරීක්ෂා කරන රහතන් වහන්සේද කියලා. ඉතින් ආම්රුගෙන කිරියලු මේ අන්ධ වෙලා ඔක්කොමලා කියන රහතන් වහන්සේනවා. ඒ දවස රජු රෝ ගිහිල්ලා මේ ඇද්දක ඉස්සරහා ඉඳගෙන දෙහි ගෙඩියක් කපනවා. අප්පාම ආම්රුවන්ට කියනවනේ. දැන් මේ ආම්රුවන්ට අන්ධකාරයිනේ. ඒ නිසා ගිහිල්ලා මීට ගිහිල්ලා ඇඟිල්ලක් අල්ල මිරිකුවල්. රජෙක් වගේ මට වැටෙන්නේ කිව්වලු. ඇත්තක පේන්නේ නැතිලු. මොකද හමුතු දන්නව එසේ මෙසේ කෙනෙක් ඇවිල්ලා රජුණගේ අත කකුල මිරිකන්නේ නැහැ. මිරිකන තාලෙන් මට වැටෙන්නේ රජෙක් වගේ කිව්වලු. ඉතින් ඉස්සර රජවරු ගිහිල්ලා රහතන් වහන්සේනවද කියලා බලන්නේ ඔය වගේ වැව කරන්න යන්න එපා මං කිව්වට. මේ නමුත් පොතේ ලියලා තියෙනවා ওই කවුරු මොනවා කෙරුවත් රට්ටු සත්ව පහකට තමන් නිවන් දැක්කත් බාරගන්නේ මගේ හාමුදුරුවෝ නිවන් දැක්කත් බාරගන්නේ ටෙස්ට් කරලා බලනවා. ඒකට බුදුහාමර 100ක් අවසර දීලා තියෙනවා. ටෙස්ට් කරන්නේ නැතුව බාරගත්තා නම් දෙවියන් අදහන්නේ කොහොඳයි. ඇදහිල්ලනේ තියෙන්නේ. මම නිවන් දැක්කයි කියලා හිතන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ නිවන් දැකලා කියතයි, අපේ ගෑණි නිවන් දැක්කයි කියයි. ඉතින් වැඳ වැඳ ඉන්න පුළුවන්. එන්න එන්න දීන වෙනවා. එන්න එන්න උදාසීන වෙනවා. එන්න එන්න මන්දෝත්සාහය වෙනවා. නිසා මේ නිවනවත් බුදුචාන් වහන්සේ ශාසනයවත් අපිව සෙකන්ඩ් හෑන්ඩ් කරන්න නෙවෙයි තියෙන්නේ. දැනටමත් නිවන තියෙනවා. අනේ නිවනට සරිලනසේ ජීවත් වෙන්න ජීවත් වෙන්න නම් ඒ නිවන නැති උනායි කියලා නැති වෙන දෙයක් නැහැ. ඒක ලැබුණයි කියලා ලැබිච්ච ලාභෙකුත් නැහැ. නන්දසි සෝචසි දෙකම නැතුව ඒකට කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියන එක එහෙම දෙයක් කිසිම ආගමක උගන්වන්නේ නැහැ. උගන්වන්න බෑ. නමුත් ධර්මයේ උගන්වනවා. ඒක නිසා කියනවා අනිකුත් සියලු දේවල් අතර ධර්මයක් තියෙනවා මිනිස්සෙකුට. ඒ ධර්මේ නැත්තම් ඒකට තාපත් වෙලා නැත්තම් තිරිසනෙක් වගේ තමයි කියන්නේ. ආගමික දුනත් සදාචාර වුණත් තිරිසනෙක් වගේ මේ දේ දන්නවනම් මොන දෙයකටවත් නොසැලෙන తాදී මනස නිවන ලැබුණයි කියලාවත් අභිනන්දනය නොකරන මනසක් ඇති වුණා නම් ඒක මිනිස්සයා අගේ කරන්නේ මටත් බෑ අගේ කරන්න. මමත් කරන්නේ ලැබුණාට පස්සේ බඩක්මක් වගේ එල්ලගෙන ඉන්න පුළුවන් නම් තරු ඇඳගත්තා වගේ පටි ගහගත්තා වගේ ඉඳ තියෙනවා අපි හරි සතුටුයි. නිවන එහෙම එකක් නෑ. ඒ නිසා බුදුන්සේ සිවුර අඳනවා. සිවුර ඇඳුවාට පස්සේ ඔක්කොම සමානයි. කලින් සිවුර ඇඳුවේ කාට පස්සේ ඇඳුවේ කා වඳින්න ඕනේ. එච්චරයි වෙනස තියෙන්නේ. අය නිවන් දැක්කත් එකයි නැතත් එකයි. ඉතින් ඒක දැන් මදි වෙලා තියෙනවා. කට්ටිය ගිල කුත්තු කර කර බලනවා. මේ ඔබ අන්තිම නිවන් දැකලාද කියලා. ඒ කුත්තු කරන හැම කෙනාම ධර්මයේ දන්නේ නැතුව තියෙනවා. එහෙම කුත්තු කරන්න කාටවත් හැකියාවක් ඕනේ හැකියාවක් ඇත්තෙත් නැහැ ක්‍රමයකුත් නැහැ. ඒ දැනගන්න තියෙන්නේ නොසලෙන මනස. ඒ නිසා අපි භාවනා කරනකොට අත් වෙන ප්‍රශ්න කෙරෙහිත් මේක යොදවමු. දැනට ලබාගෙන තියෙන දේවල් කෙරෙහිත් යොදවමු. තාම මේකට එන කට්ටිය ඉන්නෝනේ අලුතෙන්ම. ඒගොල්ලන්ටත් කියන්න ඕනේ ඒ භාවනා කරන්න එන එක නෑ භාවනා කරන එක නෑ රහතන් වහන්සේගේ manussකම අතින් 100%ක් සමානයි. ඉතින් ඒක තියාගෙන මේ නිවන් මාර්ගය තනවා වඩාගෙන පෝෂණය කිරීම පිණිස අපි අපිට භාවනා දියුණුවෙන් පිණිස මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා. ඒ අනුව අපේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රය සම්බන්ධ දේශනාවලිය නිමාව සටහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.